කල්යාණ මිත්‍රවරුනි අපි දන්නවා අප ජීවත් වෙන ලෝකය නිරන්තරයෙන්ම පරිවර්තනය වෙන බව. ඊටාම සරල ආකාරයෙන් බැලුවත් අප අත්දකිනවා දවසේ උදෑසන හිමිදිරියේ සීතලයි කරුවලයි සමහර විට මීදුම හරිම ශාන්තයි සිතත් හරි නිවිලා ඇඟටත් ප්‍රබෝධයක් තියෙනවා ගහකොළත් හරීම නැවුම් ඊටාම සම්සුන් ඊටාම නැවුම් සිහිල් ලෝකයක් තමයි උදෑසනම දකින්න තියෙන්නේ. අපේම ශරීර ගත්තත්, අපේම සිත් ගත්තත්, අවට පරිසරය ගත්තත් හැම දෙයකම අහසේ පොළවේ ලොකු ප්‍රශ්නයක් තිබුණ නැත්නම් අසාමාන්‍ය විකෘතියක් තිබුණ නැතිනම් මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒ නිසා අපි උදෑසනට කැමති ඉතින් එහෙම අර හිමීට උදේ හැම දෙයක්ම හිමීට වෙන්නේ. සාමාන්‍ය ස්වභාවය ඒකයි. ඉතින් අපිට අර හදිස්සියේ දුවන්න තියනවා නම් කලබල තිබුණා. සාමාන්‍ය ස්වභාවයේ උදේ කියන්නේ ඊටාම දෙමින් හැම දෙයක්ම සිද්ධ වෙන කාලයක්, වෙලාවක්. හැම දෙයක්ම හිමීට වෙන්නේ. හුස්ම ගැන අවධානය හිටියත් තේරෙන්නේ ඇඳේදී නැගිටින්න කලින් හුස්ම ගන්නවද නැද්ද කියලා අඳුරන්න බැහැ. ඒකත් ඉස්සරටම නෙමෙයි. රාත්‍රියේදී හුස්ම ඉස්සර ලකුවට ඕනෙ වෙන්නේ නැහැ නිදාගෙන ඉන්නකොට. ඔය බය හිතෙන හීනයක් එහෙම දැක්කේ නැත්තම් හුස්ම ගැනීමේ අපහසුතාවයකුත් සාමාන්‍යයෙන් නැතිනම් හුස්ම බොහෝම ටිකයි ඕනෙ වෙන්නේ. හොඳ ගැඹුරු නිින්දෙදී. ඉතින් එහෙම ගැඹුරු නිින්දක ඉඳලා ස්වභාවිකව අවදි වුණොත් ඔය එලා මේකින් නෙමෙයි කවුරු හරි ඇහැරවලා නෙමෙයි එහෙම නැත්නම් මොනවා හරි සබ්ජෙකට නෙමෙයි ස්වභාවිකවම ඔබ අවදි වුණොත් තේරේ මේ වෙලාව ඊටාම සම්තුන් හුස්ම එනවද නැද්ද අඳුරගන්න බෑ ඇඟත් හරීම සැහැල්ලුයි මනසත් හරීම සැහැල්ලුයි සෞම්‍යයි ඉතින් ඒ හැම එකක්ම හිතේ දුවන එකක් තමයි. බලන්න ගැඹුරු නිින්දක ඉඳලා උදේ බොහොම ප්‍රබෝධයෙන් ස්වභාවිකව අවදි වුණාම හිත දුවනවාද කියලා. හොඳට එක සිතවිල්ලක් හුඟක් වෙලා හිතේ තියෙනවා අපි. මොනවද හිතෙන්නේ කියලා හොඳට අඳුරගන්න පුළුවන්. හරියට මේ නිශ්චල ඡාය රූපයක් වගේ. එච්චරට මනස දෙමින්. එච්චරට ගහකොළ හිමීට පිබිදෙන්නේ. ලස්සනට හිමීට මල් පිපෙන. ඉර පායන්නේ දරිබිලිය නෙමෙයි බොහෝම හිමීට. සෑහෙන වෙලාවක් යනවා ඉර පායන්න. වතුර උණු වෙන්නත් හුඟක් වෙලාවක් යනවා. දවල් හැන්දෑවට වැඩිය ඊට වැඩි වෙලාවක් යන උදේට වතුර ටික උණු වෙනවා. එතන මේ විදිහට අපි අත්දකිනවා ඔන්න එක් අවස්ථාවක්. මේ தත්ත්වය එහෙම්ම තියෙන්නේ නැහැ. ඉතින් අපි යන්නේ නැගිට්ටට පස්සේ ටිකක් ඒවා මේ කරන්න තියෙන වැඩ මතක් වුණාම බස් එකේ වෙලාව මතක් වුණාම ඔන්න ටික ටික වේගවත් වෙනවා මනස වේගවත් වෙනවා ඇඟ වේගවත් වෙනවා හුස්ම වේගවත් වෙනවා දොරවල් ඇරෙන වැහෙන එක වේගවත් වෙනවා හැම එකක්ම වේගවත් වෙන්න පටන්ගෙන අන්න ඊට පස්සේ උණුසුම් පරිසරයක් උණුසුම් අපත් උණුසුම් ටික ටික ඔන්න වෙනස් දැන් එළිය වැටිලා ඊළඟට මත්දහන වෙනකොට රත්නේ හැමෝම ගිනියම් වෙලා ඉන්නේ. උදේ පාන්දරට වැඩිය හැමෝම කුපිත වෙනවා ඉක්මනට මත්දහනේදී. ඒක තමයි ස්වභාවය. ඊට පරිසරය බලපානවා, මහන්සිය බලපානවා. අපි කොහොමත් ඉන්නේ කලබලෙන් ඒ සියල්ල බලපානවා. ඒ නිසා මත්දහනට එනකොට ওই 10වල 12 එක දෙක ඒ වගේ කාල වෙනකොට අපි හැමෝම වේගවත් වෙලා ආවේගශීලී පරිසරයත් ඒ වගේ යන වාහන ඔක්කොමත් ඒ වගේ ගහ කොළත් ඒ වගේ හැම දෙයක් මේ වගේ ඉරත් ඒ වගේ හරි වේගෙන් යනවා වගේ පේන්නේ දවල්. ඉතින් එහෙම තිබිලා ඔන්න ආපහු දෙකෙන් තුනෙන් විතර පස්සේ ටික ටික ඒ උණුසුම අඩු වෙනවා මහන්සිය අඩු වෙනවා. ටිකක් වේගය අඩු වෙනවා. කලුවර වැටෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඔන්න අපෝ රාත්‍රිය උදා වෙනවා. ඉතින් බලන්නේ අර පිපිච්ච මල් වලට මොකද වෙන්නේ? ප්‍රබෝධයෙන් පිපිච්ච ගහකොළට මොකද වෙන්නේ? අපේම සිතිවිලි කොහොමද වැඩ කරන්නේ? මේ ඔක්කොම වෙනස් වෙනවා. දැන් රාත්‍රිය ඔන්න නිින්ද. දැන් නිින්දට ගිය ගමන්ම හුස්ම වේගවත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. නිදාගත්ත ගමන්ම හුස්ම හරි වේගවත්. මොකද අපි හුස්ම ගන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ අවශ්‍ය ප්‍රමාණයට නෙමෙයි. අවශ්‍ය ගානට නෙමෙයි. මේ අපි හැම එකක්ම කෘතිම කරගෙන තියෙන්නේ. හැම දෙයක්ම කන කෑම කෘතිම කරගෙන, වතුර ටිකක් කෘතිම කරගෙන. මේ හැම එකක්ම කෘතිම කරගෙන. ස්වභාවික දේවල් එකක්වත් ඉතුරු වෙලා නැහැ. අපි කිව්වට මේ හුස්ම ස්වභාවිකව තමයි එන්නේ යන්නේ කියලා. එන්නේ යන්නේ ස්වභාවික වුණාට අපි එන්නේ යන්නේ ස්වභාවික හුස්මට අපි බාධා කරනවා. අපි හිත බාධා කරනවා. අපි කරන ක්‍රියා බාධා කරනවා. අපි හුස්මක් අරගෙන ඒක පිට කරලා ඉවර වෙලා නෙමෙයි ආපහු ගන්න. ආපහු ගන්නේ අර බාගෙට පිට වෙන එකත් එක්ක ආපහු හුස්ම ගන්න. හොඳට අවධානයෙන් හිටියොත් තේරෙයි කිසිම ආස්වාදයක් හෝ කිසිම ප්‍රස්වාදයක් සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ නැති බව. පිට වෙලා ඉවර වෙන්න කලින් හුස්ම ගන්නවා. අරගෙන ඉවර වෙන්න කලින් පිට කරනවා. ඉතින් මේ මේ අස්ථාභාවික හුස්ම රටාව දිගටම තියෙන අපි නිදා ගන්නකම්. ඉතින් නිදාගත්ත ගමන්ම අන්න පටන් ගන්නවා ශරීරයේ එයාට ස්වභාවිකව දැන් අවශ්‍ය විදිහට අර අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න හරි හයියෙන් හුස්ම ගන්න. ඉතින් හුස්ම අරගෙන පිට කළා ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි ගැඹුරු නිින්දට යන්නේ. ගැඹුරු නිින්දදී ඔබ හුස්ම ගන්නවද නැද්ද කියලා ආයෙත් අඳුරගන්න බෑ. ඉතින් ආපහු සීතල එනවා, නැවුම් වෙනවා, සියල්ල ස්වභාවිකව හිමීට සිද්ධ වෙන්න පටන් මෙන්න එක දවසක් තුල ස්වභාවික චක්‍රය. ඉතින් මේක අපි අත්දකිනවා හැමදේම. සඳුදත් කොහොමයි, අඟහරුවාදත් එහෙමයි. උදේ, දවල්, හැන්දෑව, රාත්‍රිය, මධ්‍යම රාත්‍රිය ওই විදිහට. මෙහෙම තමයි ලෝකෙ කියන්නේ. මේකට තමයි ජීවිතය කියන්නේ. මොකටද මේ වෙනස් වීමට? හැම වෙලෙම අපිට එක වගේ ඉන්න බෑ. හැම වෙලෙම එක වගේ ඉන්න උත්සාහ කරන එකත් මෝඩකමක්. එහෙම ඉන්න බෑ. හැම වෙලෙම අපිට බෑ උණුසුම් ඇඳුම් ඇඳගෙන ඉන්න. උදේ හීතල බව ඇත්ත. ඒ ඇඳුම් ඇඳගෙන දවල් 12 1 2 වෙනකොට ඉන්න බෑ. 12ට 1ට 2ට රත්නේ කියලා අපි අඳිනේ ලිහිල් ඇඳුම් ඇඳගෙන අපිට රාත්‍රියට ඉන්න අමාරුයි සීතලයි. එන හැම වෙලෙම එක වගේ ඉන්න බෑ. එකම දවසක ඇතුළේවත් ඉන්න බෑ. මක් නිසාද? නිරන්තරයෙන්ම සියල්ල වෙනස් වෙන නිසා. නිරන්තරයෙන්ම හැම දෙයක්ම පරිවර්තනය වන නිසා ඒ තියෙන තත්වයෙන් වෙනස් තත්වයකටපත් වෙනවා. සීතල උණුසුම බවටපත් වෙනවා. නිෂ්කලංක භාවය කලබලයේ බවටපත් වෙනවා. නිහඬ භාවය ഘോഷාව බවටපත් වෙනවා. මන්දගාමී ස්වභාවයේ ශීඝ්‍රගාමී ස්වභාවයක් බවට මේක තමයි ජීවිතය. මේක තමයි අපි හැම පැයෙන් පැයටම අත්දකින්නේ. ඉතින් කොහොමද අපි හැම වෙලේම එක වගේ එක වගේ ඉන්න බෑ. ඉතින් මේ එක වගේ ඉඳීම නෙමෙයි හපංකම. එක වගේ ඉඳීමට උත්සාහ කිරීම නෙමෙයි ප්‍රඥාවන්තකම කියන්නේ. මේ භෞතික පැත්ත භෞතික ලෝකයේ විතරක් නෙමෙයි අනිත් දේවලුත් වෙනස් වෙනවා. ඔය උදේ, දවල්, හැන්ද, වරෑ, සීතල උණුසුම ඒ විතරක් නෙමෙයි කොච්චර දේවල් වෙනස් වෙනවා අපේ රුචි අරුචිකම් වෙනස් වෙනවා අපි කන්න කැමති කෑම වෙනස් වෙනවා හැමදේම අපි කවුරුවත් එකම කෑමකට කැමති අපි අහන්න කැමති ගීත වෙනස් වෙනවා අපි රස විඳින්න කැමති කතාන්දර වෙනස් වෙනවා ඇසුරු කරන්න කැමති පුද්ගලයෝ වෙනස් වෙනවා අගය කරන අය වෙනස් වෙනවා අප වටා සිටින යාළුව වෙනස් වෙනවා. ඒ යාළුවන්ට අපිව පේන විදිහ වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම හැම දෙයක්ම වෙනස් වෙනවා අපත් සමග. අප නොවෙනස්ව අනිත් ලෝකයේ විතරක් වෙනස් වෙන්නේ අපත් සමග ලෝකයේම වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත. මේක තමයි ජීවිතේ සැපවින්න සිද්ධ වෙන දේ. මමත් වෙනස් වෙනවා, මගේ සිතිවිලිත් වෙනස් වෙනවා, ශරීරයත් වෙනස් වෙනවා, මගේ ඇහැට පේන දේත් වෙනස් වෙනවා, කනට ඇහෙන දේත් වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි අගය කරනවා යාළුවෝ මිත්‍රයෝ අපේ ಗುಣ කියනවා වර්ණනා කරනවා අපි නැතුව බෑ කියනවා. ඒ වගේම දවසක අපි ඕන නැති වෙලා යනවා. එහෙම ඕනේ තරම් අපි කාටවත් අත්දැකීම් නැති. දැක්කත් අහක බලාගෙන යන තත්ත්වයට අපපත් වෙනවා. බනිනවා. වැරදි කියනවා, විවේචනය කරනවා, දොස් කියනවා, අපහාස කරනවා. සමහර විට එහෙම දොස් කියන අපහාස කරන අය ආය දවසට වර්ණනා කරනවා ಗುಣ කියනවා ප්‍රශංසා කරනවා. දැන් මේක තමයි මේ චක්‍රය මොන චක්‍රයේද වෙනස් වීමේ චක්‍රය අනිත්‍යතාවයේ චක්‍රය මේ චක්‍රය හැම වෙලෙම භ්‍රමණීය වෙනවා අපි හිතුවට නතර වෙලා කියලා නතර වෙලා නෙමෙයි වෙනස් වෙනවා කැරකෙනවා ඒ කැරකෙන මේක ලොකු රවුමක් කැරකෙන හින්දා අපිට කැරකෙනවා කියන එක එකපාරට පේන්නේ බොහොම අමාරුයි ඒක අඳුනගන්න. හැබැයි වෙනස් වෙනවා. දැන් අපි කාට හරි කැමැත්තෙන් ඉන්නවා. අපි හිතමු අපි කෙනෙක් සමග කැමැත්තෙන් අවුරුද්දක් හිටියා කියලා. අපි කැමති කතා කරන්න, අපි කැමති ගමන් බිමයි යන්න, අපි කැමති අදහස් සෝමාරු කරගන්න, අප කැමති ආශ්‍රය කරන්න. ඊට පස්සේ ඔන්න එපා වෙනවා. තරහ වෙනවා. අමනාප වෙනවා. රුස්සන්නේ නැති වෙනවා. කලකිරෙනවා. ඉතින් අපි කියනවා මම දැන් තරහ වෙලා මාසයක් වෙනවා කියලා. නැතිනම් අවුරුද්දක් වෙනවා කියලා. ඊට කලින් අපි හොඳට හිටියා කියලා. දැන් මේක ඇත්ත. නමුත් මේක හරියට මේ දවස් 365ක් ගිහිල්ලා මහරය 12 වෙනකොට එකපාරට ඒ ඕනකම නැති වෙලා එපාකම ආවේ නැහැ. එහෙම වුණේ නැහැ. අපිට හිතනවා මේ ඕනකම තියෙනකොට මේක නතර වෙලා කියලා. නෑ නතර වෙලා නෑ ඕනකම යම්තම් පටන් ගන්නවා. හරියට අර උදෑසන වගේ දෙමීට ඕනකම පටන් ගන්නවා. ටික ටික ටික ටික ඕනකම මෝදු වෙනවා, මෝරනවා. ලොකෝ මිත්‍රත්වයක් හිතවත්කමක් ඕනකමක් ඇති වෙනවා. නැතුව බැරි වෙනවා. හරියට මත්දහන වගේ හරිම උණුසුම් උපරිම රස්නේ උපරිම ආලෝකය ඒ වගේම උපරිම හිතවත්කම උපරිම බැඳීම ඊළඟට නැවතත් අවරත යන හිරුස්සේ ටික ටික ඒ ඕනෙකම අඩු වෙනවා අපි දන්නේ නැහැ හැබැයි. අපි දන්නේ 11යි 1යි අතර උණුසුමේ වෙනස. 11යි 1යි අතර ආලෝකයේ වෙනස අපි දන්නේ නමුත් වෙනසක් තියෙනවා. ඒක අඩු වෙන්න පටන් ගන්නවා. ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහින් ඔන්න මල හිර කිට්ටු වෙලා දැන් සමු ගන්නට ඒත් ලක්ෂණයි. ඒ තාම නැති වෙලා නැහැ. ඒ වගේ ඔය වියෝවට කලින් ඕනම දෙයක වියෝවට කලින් තාම වියෝ වෙලා නැහැ. හැබැයි වියෝ වෙන්න කිට්ටුයි. ඒක රතු පාටයි. මේ වෙලාවට ඕනම දෙයක රසයක් තියෙනවා. දුකේ රසයක් තියෙනවා. තාම දුක සම්පූර්ණයෙන් ලැබිලා නැහැ. වියෝ දුක කියන එක ඕනම දෙයක් එක්ක. පරිසරයෙන් වියෝ වෙනකොට අපි, රස්සාවකින් වියෝ වෙනකොට, අධ්‍යාපනය ලැබපු තැනකින් වියෝ වෙනකොට යාළුවෙක්ගෙන් මිත්‍රයෙක්ගෙන් වියෝ වෙනකොට වියෝ වෙන්න කලින් කිට්ටු වෙනකොට එතන තියෙනවා දුකක්. හැබැයි ඒක රසයක් තියෙනවා. ඊට පස්සේ ඒකනේ මලහිරේ ලස්සන බලන්න ඉර බහිනේකේ ලස්සනක් පේන්නේ අපි. ඒක රිදෙනවා. නමුත් රිදුනට ලස්සනයි. ඊට පස්සේ ඔන්න සම්පූර්ණයෙන්ම අස්ථානගත වුණාට පස්සේ අන්ධකාරය අන්න පූර්ණ දුක එන්න පටන් දැන් කෝ දැන් මේ හිටිය අය කෝ දැන් මේ මිත්‍රත්වයට මොකද වුනේ? හොයාගන්න බැස්ස. ඉතින් අපි කියන එකපාරට නැති වුණා කියලා නෑ එකපාරට නැති වුණා මේක තමයි චක්‍රය. මේක තමයි චක්‍රය. ඉතින් ලොකු දුකක්. අපි ලොකු දුකක් විඳිනවා. ආයෙත් බලනවා කොහොමද මේක හදාගන්නේ. මේ දුක හැමදාම මේ විදිහට තියෙන්නේ නෑ. අඩු වෙලා අඩු වෙලා ඒක තමයි. දැන් අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද අපේ හිතවත්මයි වෙන් වුණාම. වියෝ වුණාම, අභාවයටපත් වුණාම. නමුත් අද මතක් කරනකොට ඒ දුක එන්නේ මේක තමයි ස්වභාවය. දුකත් අනිත්‍යයි. අනිත්‍ය නිසා දුක එනවා. ඒක තමයි ස්වභාවය මේ වෙනස් වීම නිසා දුක ඇති වෙනවා. විතරක් නෙමෙයි ඒ වෙනස් වීම නිසා ඇති වෙන දුකත් වෙනස් වෙනවා. එයත් වැඩි වෙලා අඩු වෙලා නැති වෙලා යනවා. වැඩි වෙලා නැති වෙලා නොයන දුකක් නැහැ. ඒක තමයි ඇත්ත. ටික ටික වැඩි වෙලා, හොඳටම වැඩි වෙලා, අඩු වෙලා නැත්තටම නැති වෙලා යන ස්වභාවය තමයි හැම දුකකම තියෙන්නේ. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ දුක නැති කරන්න පුළුවන් කියලා. ඕනෑම දුකක් නැති කරන්න පුළුවන් කියන්නේ ඒකයි. දුකෙහි නැත්නම් ඔය ස්වභාවය දුක සදාකාලික නම් හැම රෝගයක්ම සදාකාලික නම් වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රයෝජනයක් නැහැ. ලෙඩ කියන එක සදාකාලික නම් ලෙඩ නිට්ටය නම් ලෙඩ කියන දේ වෙනස් නොවන සුළු දෙයක් නම් බෙහෙත් කුමටද වෛද්‍යවරු කුමටද වෛද්‍ය විද්‍යාව මොකටද රෝහල් මොකටද නෑ ලෙඩ අනිත්‍ය නිසා ලෙඩ අඩු වෙන නිසා ලෙඩ නැති වෙලා යන නිසා නිරෝගී වෙන නිසා සුවවන නිසා තමයි වෛද්‍යවරු අවශ්‍ය අනිකුත් හෙද නිලධාරීන් අවශ්‍ය බෙහෙත් ඕන වෙන්නේ රෝහල් ඕන වෙන්නේ ශල්‍යකාරී හැම දෙයකම වටිනාකම සහ ප්‍රයෝජනෙ තියෙන්නේ රෝග අනිත්‍ය නිසා ඒ වගේ තමයි භාවනාව අර්ථවත් වෙන්නේ භාවනාව වටින්නේ මේ අප අප විඳින දුක අනිත්‍ය නිසා. ඒක නිට්ටය නිසා නෙමෙයි. නිට්ටය දුකක් නෑ දුක අනිත්‍යයි. දුක අඩු වෙන දෙයක් හැම ප්‍රශ්නයක්ම අපි හිතුවට ප්‍රශ්නයක් ආවම අයියෝ දැන් මොකද කරන්නේ? දැන් ඉවරයි. දැන් ඉවරයි. ප්‍රශ්න කියන ඒවා එනවා උග්‍ර වෙනවා, පිච්චෙනවා, නිින්ද යන්නේ අපිට. හිතිනුත් ලෙඩ වෙනවා, කතිනුත් ලෙඩ වෙනවා ප්‍රශ්නාවහම. සිහිය විකල් වෙනවා. හැබැයි අවසානයේ ඒ ප්‍රශ්නය නිවිලා යනවා. ඕනෑම ප්‍රශ්නක ස්වභාවයක විසඳුමක් දුන්නත් නැතත් ප්‍රශ්න කියන ඒවා කාලෙකදී නැති වෙලා යනවා. කිසිම ප්‍රශ්නයක් ඔබ උපදිනකොට ගෙනල්ලා අද වෙනකල් තිබිලා මරණයට එක් පවතින්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් එහෙම පවතින්නේ කාලිකයි. ඒතර මේ අනිත්‍ය කියන එක ධර්මයේ ඉදිරිපත් කරන්නේ ඊටාම ගැඹුරු ඊටාම පොදු අර්ථයකින්. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චාති. මොනවා සංස්කාර කියන්නේ මේ හැම දෙයක්ම හැම දෙයක්ම ඔබත් මාත් කරනු ලබන හැම දෙයක්ම ඔබත් මාත් ඇති කරගනු ලබන හැම සම්බන්ධතාවයක් හැම බැඳීමක් ඒ නිසා ඇති කරගනු ලබන හැම ප්‍රශ්නයක්ම හැම ගැටලුවක්ම හැම වික්ෂිප්ත ස්වභාවයක්ම මේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා ඒ නිසා බුදුදහමේ කියනවා කලබල වෙන්න එපා කලබල වෙන්න එපා ලෙඩකට කලබල වෙන්න එපා, බඩගින්නට කලබල වෙන්න එපා, තරහ වුණා කියලා කලබල වෙන්න එපා. හිතේ ලතැවුලක් ඇති වුණා කියලා කලබල වෙන්න එපා. මක් නිසාද? මෙය හරියට හිරු පායලා මුදුන් වෙලා අවරට ගිහිල්ලා අස්ථානගත වෙනවා වගේ නැති වෙලා යනවා වගේ ඕනෑම ප්‍රශ්නයක. ඉරට නම් එය පැය 12යි. ওই චක්‍රය දල වශයෙන් පැය 12යි. ඉරු පායලා මුදුන් වෙලා බහැලා යනවා. අනිත් අපේ අනිකුත් ප්‍රශ්නවලට මිනිත්තු ගාණක් වෙන්න පුළුවන් ওই චක්‍රයේ ප්‍රශ්නයක් ඇති වෙලා මුදුන් වෙලා උග්‍ර වෙලා අඩු වෙලා යන්න සමහර විට පැය දෙක තුනක් සමහර විට දවස් කීපයක් සති කීපයක් වෙන්න පුළුවන්. හැබැයි ජීවිත කාලෙම නන්නේ. කිසිම ප්‍රශ්නයක් ජීවිත කාලේ තියෙන්නේ මේ හැම දෙයකම චක්‍රයක් තියෙනවා. භාවනාවෙන් අපි අඳුනගන්නවා මේ චක්‍රය. මොන චක්‍රයේද? අනිත්‍යතාවයේ චක්‍රය. වෙනස් වීමේ චක්‍රය. විපරිණාම කියලා කියනවා මේකට. විපරිණාම කියන්නේ පවතින ස්වභාවයෙන් වෙනස් වූ ස්වභාවයකටපත් වෙන ගතිය. මේක හැම දෙයකටම පොදුයි. මල් පොහට්ටුවකට පොදුයි. යම්සේ මල් පොහට්ටුවක් දැන් පොහට්ටුව කිව්වහම ඒක පවතින ආකාරය මෙන්න. දැන් මේ මොහොතේ පවතින විදිය. අපි ඊට නමක් දෙනවා මල් පොහට්ටුවක්, මල් කැකුලක්. හැබැයි ඒක මල් කැකුලක් විදිහට තියෙන්නේ ටික කාලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මලක් බවට පිපුණු මලක් බවට විකසිත වුණු කුසුමක් බවට සුපිපුණු මලක් බවට පත් වෙනවා. එතකොට තව නමක් දෙනවා. දැන් අර පොහොත්තුව දෙමේ නෑ පොහොත්තුව නෙමෙයි. පාට වෙනස්, හැඩය වෙනස්, ප්‍රමාණය වෙනස්. අලුත් නම. අන්න පිපුණු තත්වයෙන් ඊට වෙනස් වූ ස්වභාවයකට මලපත් වෙනවා. අර කැකුල නෑ දැන් එතන, පොහොත්තුව එතන නෑ දැන්. ඊළඟට ඒක තමයි විපරිණාම කියන්නේ. දැන් ලස්සනයි. පොහොට්ටුවට වැඩිය ලස්සනයි. පාටයි. පිපිලා. ඊළඟට ඒ ඒක ඒක හැමදේම නතර වෙලා ඉන්නවද නෑ මල හැමදේම ඒ ස්වභාවයෙන් තියෙන ඊට පස්සේ ඒක පර වෙලා යනවා දැන් අපි කියනවා මිලින වූ මලක් මිලාන වූ කුසුමක් පර වුණු මලක් පෙති හැලෙනවා දැන් ඊට පස්සේ ආයෙ මලක් නැහැ ඒක. ආයෙ ඒ ඒ මල කෝ කියලා හෙව්වොත් ඒක හොයාගන්න නැහැ. අර පොහොට්ටුවට කලිනුත් මලක් තිබුණේ නැහැ මොනවත් තිබුණේ නැහැ. කිසිම දෙයක් නොතිබුණු තැනක අපි දකිනවා පොහොට්ටුවක්. ඊට පස්සේ පැය ගානකට පස්සේ දවස් ගානකට පස්සේ මෙන්න මලක්. ආයෙත් පැය ගානකට දවස් ගානකට පස්සේ තරවුණු මලක්. තවත් පැය ගානකට දින ගානකට පස්සේ එතන සිත්සින්දු සතහනක් ඉතිරි වෙන්නේ මලක් තිබුණද නැද්ද කියන සතහනක්. ආයෙත් කලින් තිබ්බා වගේමයි. අර පොහොට්ටු වෙන්න කලින් තිබුණා වගේමයි. එතකොට මේ හැම දෙයක්ම හැම දෙයක්ම මේක තමයි. විපරිණාම කියන්නේ මේක දුක් වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි ස්වභාවය. ඉරට මේ දේ වෙනවා නම් අපි හිතනවා ඉස්තිරයි කියලා හිතන ඉර මෙහෙමනම්, හද මෙහෙමනම්, පෘථුවිය මෙහෙමනම්. පෘථුවියත් වෙනස් වෙනවනේ. ජනවාරි මාසයේ ඉන්න තැන නෙමේ මාර්තු මාසයේ. මාර්තු මාසයේ ඉන්න තැන නෙමේ මැයි සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට සුදු වෙන්නේ. ඒ ඉන්න තැන වෙනස් වෙනකොට අපේ දේශගුණය වෙනස් වෙනවා. දිවාරය වෙනස් වෙනවා. අ වෙන මොනවද? පිපෙන මල් වෙනස් වෙනවා. හැදෙන ගෙඩි වර්ග වෙනස් වෙනවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. හැදෙන ලෙඩ වෙනස් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේක තමයි විපරිණාමය. මේක හැම දෙයකටම පොදුයි. ඉතින් ධර්මයේ කියන්නේ මොකද්ද? මේ විපරිණාමයේ චක්‍රයට මේ අනිත්‍යතාවයේ චක්‍රයට විවෘත වෙන්න වෙනස් වීමේ චක්‍රයට තියෙන ස්වභාවයෙන් ඊට වෙනස් වූ ස්වභාවයකට පරිවර්තනය වීමේ රිද්මයට විවෘත වෙන්න. කිසිදු සටහනක් නැති තැනක පොහොත්තුවක් දකිනවා කිසියම් දවසක ආයෙත් දවසක එතන පිපුණු මලක් දකිනවා තවත් දවසක පරවුණු මලක් ඊටත් පස්සේ දවසක එතන මොනවත් නැහැ. ඒතර මොනවත් නැති තැනකින් පොහොට්ටුවක් අවසානයේ පරවුණු මල ආයෙත් මොනවත් නැති දෙයක් ඉතිරි කරනවා. එතකොට මේක තමයි ස්වභාවය මොකද්ද? හිස් භාවයෙන් පටන්ගෙන හිස් භාවයෙන් කෙලවර වෙනවා. මේක තමයි ඇත්ත. දැන් ඔන්න අපිට ඇහෙනවා ශබ්ද. ওই කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. අර ඒ වාහන ඇහෙනවා. හොඳට අහන් ඉන්න බලන්න. හොඳට අවධානයෙන් අහන් ඉන්න. අපි කියනවා හැම වෙලෙම ඇහෙනවා. නෑ හැම වෙලෙම ඇහෙන්නේ ඇහෙන්න පටන් ගන්නවා. ඇහිගෙන යනවා. ඇහිලා ඉවර වෙනවා. ඒතර ඇහෙන්න පටන් ගන්න කලින් මොකද්ද තිබ්බේ නිහඬතාවය? නිස්සබ්ද බව. නිස්සබ්දතාවයෙන් තමයි හැම ශබ්දයක්ම පටන් ගන්න. පටන් ගන්න ඒ ශබ්දය පැවතිලා ආයෙත් නිස්සබ්දතාවයේ තුලම දිය වෙලා යනවා. පටන් ගන්න කලිනුත් නිහඬතාවය ඕනෑම શબ્දයක් ඉවර වුණාට පස්සේ නිශ්ශබ්දතාවය මුකුත්ම නැහැ. මේක තමයි හිස් භාවය. හිස් භාවයෙන් පටන් ගන්න ලෝකෙ හැම දෙයක්ම. යාලුකම් අරන් බලන්න ඉස්සර යාලුකමක් තිබුණේ නැහැ. දවසක තමයි ඔය හැම යාලුකමක්ම මිත්‍රත්වයක්ම බැඳීමක්ම පටන් ගත්තේ. දවසක උපදිනකොට ගෙනාවේ නැහැ. ඒ අය අඳුනගත්තට පස්සේ යාළු වුණාට පස්සේ දැන අඳුනගත්තට පස්සේ දැක්කට පස්සේ කතා කරාට පස්සේ ඊට කලින් තිබුණේ හිස් භාවයක් හිස් භාවයෙන් ඇලීමක් ඇති වෙනවා හිස් භාවයෙන් සම්බන්ධතා ඇති වෙනවා ඒව වර්ධනය වෙනවා ඊළඟට අඩු වෙලා යනවා නැති වෙලා යනවා ආයි ආයි හිස් භාවයේ මේක තමයි ස්වභාවය මහමූදේ රැළ වගේ. රැළක් නැති තැනකින් රැළක් හටගෙන මහා ලොකු තරංගයක් රළ පහරක් බවට පත් වෙලා ආපහු නැත්තටම නැති වෙලා. ඉතින් අපි කලබල වෙන්නේ අර රැළ මුදුන් වෙන වෙලාවට. ඒක තමයි අපි හැමෝටම ප්‍රශ්නයක් විදියට පේන්නේ. යමක් පවතින වෙලාව. ඕනම දෙයක් පවතින වෙලාව ආදරයක් පවතින වෙලාව තරහක් පවතින වෙලාව බියක් පවතින වෙලාව ඊර්ෂ්‍යාවක් පවතින වෙලාව සතුටක් දුකක් අපි හැම වෙලෙම අත්දකින්නේ යමක් පවතින වෙලාව ලෙඩක් පවතින වෙලාව ඉතින් අපි හැම වෙලෙම දකින්නේ පැවැත්ම හැම දෙයකම පැවැත්මක් සදාකාලික පැවැත්මක් ඇති කියලා අපි හිතනවා මේ හැම දෙයකම හැමදෑම ඉර පේනවා, හැමදෑම රැලි පේනවා, හැමදෑම මල් පේනවා, හැමදෑම මිනිස්සු පේනවා, හැමදෑම තරහ එනවා, හැමදෑම දුක එනවා, හැමදෑම ආශාව වෙනවා. ඉතින් අපි හිතනවා මේ හැම දෙයක් දෙයක්ම දිගටම පවතිනවා කියලා නේ. අවධානයෙන් හිටියොත් ඒකයි භාවනා කරන්න කියන්නේ භාවනාවේදී අපි මේ චක්‍රයේ මුල මුලටම යනවා ආරම්භයට යනවා අටගන්නා ස්ථානයට යනවා. එතන මොනවත් නැහැ. කිසිවක් නැති තැනකින් අන්න යමක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ ශබ්දයක් වෙන්න පුළුවන්. ඒ ඉසේ රදයක් වෙන්නට පුළුවන්. ගතේ කැක්කුමක් වෙන්න පුළුවන්. සීතලක් හෝ උණුසුමක් වන්නට පුළුවන්. කුසගින්නක් හෝ පිපාසයක්. කුමක් හෝ ඇලීමක් ආසාවක් ආදරයක් ස්නේහයක් වෙන්න පුළුවන්. දුකක් කනගාටුවක් දුම්නසක් ලතවුලක් ඕනෑම දෙයක් වෙන්නත් පුළුවන් අන්න ඇතිවෙන ඒක ඇති වෙන්න කලින් එතන එහෙම දෙයක් තිබුණේ නැහැ හරියට ගහක් වගේ හොඳට ගහක් දිහා බලාගෙන කිසිවක් නැති තැනකින් දැල්ලක් එන්න පටන් ගන්නවා එතන මොනවත් තිබුණේ නැහැ නිකම්ම අත්තක් පිටපු ගමන් මෙන්න පුංචි දැල්ලක් දාන්න පටන් ගන්නවා දැල්ලක් නොතිබූ තැනක දැල්ලක් කොලයක් නොතිබූ තැනක කොලයක් පොහොට්ටුවක් නොතිබූ තැනක පොහොට්ටුවක් මලක් නොතිබූ තැනක මලක්, gediyak නොතිබූ තැනක gediyak. මේක තමයි ස්වභාවය. ඒ නිසා ධර්මයේ කියනවා දකින්න ඇතිවීම ආරම්භය දකින්න හට ගැනීම දකින්න ඊට කියනවා උදය මේ උදය කියලා වචනේ තේරුම හට ගැනීම ද උදය කියන්නේ ඒකේ දවස හට ගන්නවා මේ උදය සමුදය කියලාත් කියනවා. මේක ඒ වචන දෙකම ලස්සනයි. ද උදේ කියන්නේ හට ගන්නවා. නොතිබුණු යමක් හට ගන්නවා, පටන් ගන්නවා, ආරම්භ වෙනවා කියන එක. ඒතර එය දකින්න භවනාවේදී අපි ඒක දකින්නට ඕනේ. මෙච්චර වෙලා තිබිච්ච නැති තරහක් මෙන්න තිරේගෙන යනවා. මෙච්චර වෙලා නොතිබුණු කනස්සල්ලක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මෙච්චර වෙලා නොතිබුණු කොන්දේ අමාරුවක් දැන් එන්න පටන් ගන්නවා. මෙච්චර වෙලා නොඇසුණු ගෝසාවක් දැන් ඇහෙන්න පටන් ගන්නවා. උදය කියන්නේ ඒක ඕනෑම දෙයක මේ උදේ කියන එක තියෙනවා. දවසේ විතරක් නෙමෙයි හැම දෙයකම උදේ තියෙනවා. සමුදය උදේ කියන එක එක්කම එකතු කරලා හදන වචනයක් සමුදය. ස දාන උදේට. ස ස කියලා. සයන්නේ ස උද මේ දෙක එකතු කරලා සමුදය. ඒ කියන්නේ උදේ වුණා කියලා කියන්නේ නිකම් උදේ වෙනනම් මොනවා හරි දේවල් එකතු වෙන්න පටන් ගන්නවා. ඒකටනේ උදේ වුණා කියන්නේ. නිකම් ඔය බලන්න. අ ඉරපෑවේ නැත්තම් අවදි වුණේ නැතිනම් සීතලක් දැනුනේ නැත්නම් කුකුළු ඇඳලුවේ නැත්නම් ඒ මොන ඔක්කොම ටික අයින් කරලා මේ උදේ වුණා කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද බලන්න. දැන් උදේ වුණා කියන එක අර්ථ දක්වන්නේ මොනවා හරි තව දේවල් එකතු කරගෙන. ඒ ඔක්කොම එකතු කරගත්ත දේවල් ටික අයින් කරලා මෙන්න උදේ කියලා පෙන්නන දෙයක් නැහැ. ඉර පෑවෙත් නැත්නම් උදේට අපි උදේට වෙන දේවල් ටිකක් තියෙනවනේ සිද්ධ වෙන. ඒ කිසිවක් ඒ ටික ඔක්කොම අයින් කරලා මෙන්න උදේ කියලා පෙන්වන්න බෑ මොනවා. දවලුත් ඒ වගේ, හැන්දෑවත් ඒ වගේ ඕනම දෙයක්. ඉතේ රැදෙත් ඒ වගේ, ඉතේ රැදේ කියලා අපි කියන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ ටික ඔක්කොම අයින් කරලා මෙන්න ඉතේ රැදේ කියලා එකක් පෙන්වන්න බෑ. සමුදය කියන්නේ ඒකයි. දේවල් එකතු වෙලා අලුත් යමක් හට ගන්නවා. එකතු වෙලා හට ගන්නවා. එකතු වෙලා උදා වෙනවා කියන එක. දැන් මේක හැම දෙයකම එක ගැඹුරු ඇති මොනවා කියනවාද කියලා හිතනවා ඇති නමුත් කල්පනා කරන්න. මේක තේරුම් ගත යුතු කාරණයක් මේ උදය සහ සමුදය කියන එක. උදේ කියන්නේ යමක් හටගන්නවා නොතිබුණු යමක් හටගන්නවා අලුතෙන් යමක් උදා වෙනවා කියන එක උපදිනවා කියන එක ඒකටම එකතු කරලා කියනවා සමුදය කියන්නේ තව දේවල් එකතු වෙලයි යමක් උදා වෙන්නේ ඒ එකතු වෙච්ච දේවල් ටික අයින් කරලා මෙන්න මේක ඇති වුණා කියන්නේ තරහ කියන්නේ. තරහ ඇති වුණා කියලා. ඒ තරහ ඇති වෙන්න තව දේවල් හේතු වෙනවා. තවත් දේවල් එක්කයි තරහ එන්නේ. තරහ විතරක් එන්නේ. මොනවා හරි තියෙන්නට ඕනේ. බඩගින්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි බනින්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි මතක් වෙන්න ඕනේ. ඉතින් මේ තව දේවල් ඔය තරහ එන්න හේතු වෙන තරහ ආවහම අපිට දැනෙන දේවල් තියෙනවනේ. ඒ ටික ඔක්කොම අයින් කරලා මෙන්න තරහ විතරක් උදා වුණා කියන්න බෑ. එහෙම කියන්න බෑ. සමුදය කියන්නේ ඒකයි. උදය සමුදය මේ දෙක හරි ලස්සනයි. සියුම් වෙනසක් නමුත් ඒ ගැඹුරුයි. ඉතින් භාවනාවේදී කියනවා අපිට මේ හැම දෙයකම ආරම්භය දකින්න, ඇතිවීම දකින්න, එහි උදය දකින්න, එය උදා වෙන හැටි, උපදින හැටි දකින්න. එයත් සමග ඊට අත්වැල් බැඳගෙන සම්බන්ධ වෙන සහ සම්බන්ධ වෙන අනිත් දේවල් දකින්න. මේ ටික ඔක්කොම දකින්න සමුදය. හැම දෙයකම බඩගින්නේ නොතිබුණු බඩගින්නක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක බඩ දනවා. ඈනුම් යනවා. නිදිමත එනවා, කම්මැලිකම එනවා. අප්‍රාණික ගතිය එනවා. කෑම මතක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එක තමයි සමුදය කියන්නේ. මේකක්වත් කලින් තිබුණේ නැහැ. ඒ සියල්ල එකතු වෙලා අන්න උදා වෙනවා බඩගින්න. ඊළඟට ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒක දකින්න ඊළඟට අඩු වෙන හැටි අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා වය වය කියලා කියන්නේ වැය වෙනවා කියන එක. වියෝ වෙනවා, නැති වෙලා යනවා. මේ ඇති වෙච්ච හැම දෙයකම ස්වභාවය නැති වෙලා යන එක. ඒක ජීවිතයක විතරක් නෙමෙයි අපි මේක දැන් කියන්නේ උපදිනවා මැරෙනවා කියලා. උපදිනවා මැරෙන්න ස්වභාවය තියෙන ජීවිතේ විතරක් නෙමෙයි හැම දෙයකම. හැම මලකම දෙන නිසා අපි මලක් පූජා කරනකොට කියනවා දැන් අපි මලක් පූජා කරනකොට ඒක ගාතාවක් කියලානේ පූජා කරන්නේ ගාත දෙකක් කියලා. වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතින් පූජයාමි මුනින්දස්ස ත්‍රිපාන් මේ වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත වූ මල බුදුහාමුදුරන්ට පූජා කරනවා. යම්සේ මේ මල වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත වුණාද ඒ පුප්පං ගිලා යාති අතහයි ධම්මේ. ඒ මල යම්තේ පර වෙලා යනවද? ඒතර බලන්න එතන තියෙන්නේ අපි හිතන මේ මලක් පූජා කිරීම තුළ තියෙන්නේ හුදු ශ්‍රද්ධාවක්. ගෞරවයක් නෙයි ගෞරවයේ ශ්‍රද්ධාව තුළ මේ බුදුදහමේ හරයේ තියෙන බුදුහාමුදුර අපිට කියපු දේ අපි මේ කරන්නේ. හැබැයි සමහරට දැනගෙන නොවෙන්න පුළුවන්. පූජේමි බුද්ධං කුතුමේනනේන බුදුහාමුදුරන්ට මේ මල් මම පූජා කරනවා පූජේමි බුද්ධං කුතුමේනනේන පුඤ්ඤේන මේතේ නච හෝතු මුක්ඛං මේ පිනේ මෝක්ෂය සඳහා හේතු වේවා දුක නැති කිරීම සඳහා නිවන සඳහා හේතු වේවා පුප්පං විලායාති අතහා ඉදම්මේ පුප්පං පිපුණු මේ සුපිපුණු විකසිත වුණු මල මිලා යාති මිලානවන්නේ යතහායිද යම්තේද ලක්ෂණ පුප්පං මිලා යාති යතහායිදං මේ සුපිපුණු විකසිත වුණු පිපුණු මල මිලානවන්නේ යම්තේද කායෝ තතහායාති විනාශ භාවං කායෝ මේ ශරීරයත් විනාශ වන්නේ මේ විදිහටමයි. අන්න එතන ඒක ළඟම තියෙන දෙයක දාලා බලනවා. ශරීරයේ. ඉතින් මේ මලක් පූජා කිරීම තුලත් මේ ගැඹුරු ධර්මයේ තමයි අපිට කියන්නේ බුදුහාඳුරෝ මෙනෙහි කරලා බලන්න, කල්පනා කරලා බලන්න. නිකම්ම මලක් පිටික් කරලා යන්න එපා බුදුහාඳුරන්ගේ මල් ආසනෙ. පූජා කරන්න, පූජා කරලා බලන්න මේ මලට මොකද වෙන්නේ? මිට කලින් පොට්ටුවක්, පොට්ටුවට කලින් මොනවවත් තිබුණේ නැහැ. තව ටික වෙලාවකින් මේක පර වෙනවා. පර වුණාට පස්සේ නැති වෙලා යනවා. ඒතර ඔය ස්වභාවය මේ ශරීරයේ විතරක් නෙමෙයි. ශරීරයේ ළඟම තියෙන එක හැම දෙයකටම. හැම ඉසේ රදයකටම හැම හෙම්බිරිස්සාවකටම හැම උණකටම හැම බඩගින්නකටම පිපාසයකටම හැම තරහකටම ගැටුමකටම ප්‍රශ්නකටම හැම ආශාවකටම හැම හිතවත්කමකටම හැම අරියාදුවකටම හැම සීතලකටම සහ උණුසුමකටම මෙන්න පුප්පං මිලායාති යතහා ඉදම් මේ මෙනෙහි කරන්න. කල්පනා කරන්නේ හැම වෙලාවකම මේ මල් පිපුණු මල් යම්සේ පරවෙනවද? ඒ වගේ තමයි මේ තරහත්. දැන් තරහ හොඳටම පිපිලා තියෙන හිත. ඒක නැති වෙලා යයි ඒක පර වෙලා යයි මේ පර වෙන තරහක් දැන් හිතේ තියෙන්නේ. ඒක හිතන්න, කල්පනා කරන්න. තරහක් තිබුණා, උදා වුණා, සමුදය දැන් තරහක් තියෙනවා. කලබල වෙන්න එපා. කවුරුවත් මල් පර වුණා කියලා කලබල වෙන්නේ පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙන කෙනෙක් යන්තම් හරි වැටහීමක් තියෙන කෙනෙක් මල් පර වුණා කියලා කලබල වෙන්නේ දුක් වෙන්නේ අඬන්නේ ලෝකෙ පෙරලන්න හදන්නේ මක්නිසා මේ හැම දෙනාම දන්නවා උප්පහං මිලායාති පිපුණු මල් පර වෙලා යනවා මිලාන වෙලා යනවා මිලින වෙලා යනවා. ඒක දන්නවා. ඉතින් ඒ දන්න දේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන ලක්ෂණම කාරණේ තමයි දන්නා දෙයින් නොදන්නා දෙයට යන්න. සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් යන්න පරමාර්ථයට. ඒ කියන්නේ දන්න දෙයින් යන්න ගැඹුරට. පරල දෙයින් ගැඹුරට යන්න. දන්න දේ පාවිච්චි කරන්න, තේරුම් ගන්න බැරි දේවල් තේරුම් ගන්න. ඉතින් හැම මොහොතකම බලන්න පුප්පහන් වෙලා යාති පිපුණු මල් තර වෙනවා. ඉතින් ඒක දාලා බලන්න ඒ වගේ ඒ වගේ ඒකට මං අඳන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ හිතවත්කම් කියන ඒවා අපි කැමති හැමදේම තියාගන්න හැබැයි තියෙන්නේ. ඒ වගේ අපි කැමති නිරෝගීකම හැමදේම තියාගන්න එහෙම තියෙන්නේ. රෝග එහෙම තියෙන්නේත් නැහැ. ඒකත් අනිත්‍යයි. ඉතින් ඔහොම නැති දෙයක් තියනවද කියලා බලන්න. ඔය ඔය ස්වභාවයෙන් තොර ඔය උදය සමුදය ඊළඟට අන්තිමට වය වැය වියෝවන ඔය ඔය දෙක අතර දෝලණය කරන යමක් තියනවද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් තොර යමක් ඔබ දැකලා තියෙනවද? කෙනෙක්ව දැකලා තියෙනවද? ශබ්දයක් අහලා තියෙනවද? රූපයක් දැකලා තියෙනවා. කායික සංවේදනයක්, පරිචයක්, කිසියම් රසක්, සුවඳක් හෝ මානසික ස්වභාවයක් නෑ. නැති හින්දා තමයි කියන්නේ හැම දෙයක්ම මේ නිසා බුදුහාඳුරෝ කියනවා සබ්බේ සංඛාරා නිච්ඡාති. හැම හැම දෙයක්ම අනිත්‍යයි. ඉතින් මේක මහා ගැඹුරු දෙයක් නෙමෙයි. මේකේ ලොකු ගැඹිරත්වයක් තියෙනවා. හැබැයි ඒක අපි කාටත් අත්දකින්න පුළුවන් දෙයක්. හරියට කුප්පං නිලායාති මලක් පර වෙනවා වගේ. මලක පරවීම තුල තියෙන්නේ ඔය ස්වභාවයයි. ඉතින් ඒ දන්න සරලම දේ අරගෙන හැම දෙයකම දාලා බලන්න. හොඳ දේ පර වෙලා යනවා, නරක දේ පර වෙලා යනවා, දුකත් පර වෙනවා, සැපත් පර වෙනවා. හිතවත්කම් පර වෙලා යනවා අහිතවත්කමුත් පර වෙලා යනවා මේක තමයි ස්වභාවය ඉතින් මේක දකින්න දකින්න ඔබ මේ හැම දෙයකදීම එක වගේ ඉන්න අන්න හැම දෙයකම එක වගේ ඉන්නවා කියන්නේ ඒකයි නැතුව ලෙඩ නොවි ඉන්න එක නෙමෙයි එහෙම ඉන්න බෑ හැබැයි ලෙඩ වුණත් නිරෝගී වුණත් මේ දෙකම පර වෙන බව දන්න කෙනා ඒ දෙකේදිම කලබල වෙන්නේ එක වගේ ඒකට කියනවා උපේක්ෂාව කියලා නැතිනම් අකම්පිත භාවය කියලා අකම්පිත භාවය බුදුරජාණන් වහන්සේට ඒක ඉහළින්ම තිබුණා උන්වහන්සේගේ තේ ගුණයක කියනවා පහාදී ගුණය පහාදී ගුණය ඔය කෝපිරිත් උන්වහන්සේ එක වගේ හැබැයි වෙනස් වුණා හැම දෙයක්ම වෙනස් වෙනවා ඒක දන්න නිසා එක වගේ විපුලයට නොදන්න කෙනා වෙනස් වෙන හැම දෙයක් එක්කම කලබල වෙනවා. ඉතින් මේ භාවනාවට කියනවා විදර්ශනා භාවනාව කියලා. මේ කුප්පං විලායාති අතහයි ධම්මේ විපුණු මලක් යම්සේ පරවෙනවාද ඒ වගේ තමයි මේ හැම දෙයකම තියෙන උදය වය සමුදය වය ඇතිවීම දේවල් එකතු කරගෙන උදා වීම නොතිබුණු දෙයක් උදා වෙන එක සහය නොතිබුණු දේ උදා වෙලා ඒ දේ වියෝවන එක නැති වෙලා යන එක විනාශ වෙලා යන එක. මේක ජීවිතය තුළින් දැකීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ හැම මොහොතකම වාඩිලා ඉන්නකොට කරන්නේ මේ කොතනක් මේක තමයි තියෙන්නේ. මේ හැම තැනකම මේක දකින්න දකින්න පිපුණු මලක් පර වෙලා යනවා දැකලා යම්සේ ඔබ උපේක්ෂාවෙන් තන්පත්ව කලබල නොවි ඉන්නවද ඒ විදිහට ජීවිතේ වෙනස් වෙන දේවල් ඉදිරියේ නිස්සලව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් දරාගෙන කම්පණයටපත් නොවි ඇද වැටෙන්නේ නැති. අන්න ඒක තමයි මේ භාවනාවෙන් අපට ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය. අපි ඒ අනිත්‍යතාවයට පවන් දෙමු. අදවසින්ම යමුරින්මු.